හෙලෝ තිරුවන් සරණයි ලක්මාලී නෝනා කියන්න. ඔව්. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. මහත්තයා. ඔව්. Oh. මේ මට පොඩක් පොඩක් කතා කරන්න ඕනුනේ මේ මට දේවල් වගේක් දැනගන්න මේ <laughs> දැන් ඒ කියන්නේ මේ ඒ කියන්නේ මහත්තයා දැන් මේ අපිට දැන් මේ හැම දෙයක්ම ඇහෙනකොට පේනකොට මේ ඉන්ද්‍රියන් වලට අරමුණු එනකොට මේක තණ්හාවම බේස් වෙලා එනවා කියලා. ඒ ඒක මේ තණ්හාවම එනවා කියන එක ඒ කියන්නේ ඒක පැකේජ් එකක් වගේ නිකන් අපිට පොඩි දෙයක් ඒක තණ්හාවත් එක්කමයි කියලා මට තේරෙන්න තියෙනවා. මට මට ඒක දැනගන්න. ඒක මොකක්ද මට ඒක විස්තර කරලා හදන්න මේ ඒක මට පොඩ්ඩක් කීකිරීමක් කතා කරන්න. ආ හරි. ඒක මෙහෙමයි. දැන් ඔබතුමී බලන්න ඔබතුමියට කොහොමද හිතක් හටගන්නේ කියලා. හරිද? ඒ කියන්නේ කොහොමද හිතක් හටගන්නවා කියලා කියන්නේ ඔබතුමියට එක්ක රූපයක් පේනකොට, සද්දයක් ඇහෙනකොට, ගන්ධයක් දැනෙනකොට, රසයක් දැනෙනකොට, ස්පර්ශයක් දැනෙනකොට ඔන්න එහෙම නැත්නම් ඔබ හිතනකොට ඔන්න ඔය ඔය ටිකෙන් හිතක් පහළ වෙන්නේ. ඔව් ඔව් ඔව්. එතකොට මේ එතකොට ඔක වෙන්නේ කොහොමද? ඒතකොට උතන මොකද්ද වෙන්නේ? ඔන්න බලන්න. හිතක් පහළ වෙනවා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. කියන්නේ ඇහෙන් නම් අපි හිතමු රූපයක් දකින්න උඩ කියලා. ඔන්න බලන්න ඇහැ රූප ගැටෙන්න ඕනේ. ගැටෙනකොට ඇහි හිත හට ගන්න ඕනේ. කියන්නේ චක්කුම් පටිච්ච රූපේට උපජි චක්කු විඥාන. තිංග සංගති පස්ස. ඔන්න බලන්න ඇහැ ඉපදුනා. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය කියනට ඇහැ ඉපදුනා. ඇහැ හටගත්තා. නමුත් ඔච්චරයි උනේ. තිංගසංගති පස්ස කියන වෙනකොට ඔන්න ඔබතුමිය කිව්ව ටික වෙනවා. මොකද්ද රාගය, දේශ, මොහය දෙන උතන්ට. ඔය ස්පර්ශය වෙන්නේ පාඩද මනට. ආ එහෙනම් බලන්න ස්පර්ශය ස්පර්ශය වෙනකොටම වෙනකොටම මේ දැනෙනවා මේ අපිට ඒක ඒක වයි මේ කම්පනයක් වගේ. ඒක මට දැනෙන්නේ නිකන් ශක්තියක් කියලා තණ්හාව කියන්නේ. ඒක මේ ඒක නිකන් මේ ඒක දැනෙනවා මේ කොහොමද ඒ කියන්නේ අර එළියට නෙමෙයි මේ මේ අපි හොඳ සිහි සත්‍යයෙන් වගේ ඉඳන් ඒක ගැටෙනකොටම තින්නන් සංගති පස්සෝ උණ ගමන් අපි අඳුර ගන්නවනේ දැන් ඒක මලද මොකද්ද කියලා ඒ අඳුර ගන්නවත් එක්කම ඒ දෙකම තණ්හාවත් එක්කමයි අර අපි අඳුරගන්නේ කියන එක මට නිකන් තේරිලා තියෙනවා. අන්න හරි. එතකොට ඒක හරි ඒක හරි. තිංගත් සංගති පස්ස කියනකොට අන්න අර රාගයෙන් හරි, දේශයෙන් හරි, මෝහයෙන් හරි ඕක ගැටෙනවා. අපි හිතමු පිපිච්ච මලක් කියලා ලස්සනට. හ්ම්. එතකොට අන්න රාගයෙන් රාග සම්පස්සයක් උනේ දැන්. අන්න දැක. අපි හිතමු පරවිච් ඔබතුමිය කඩලා තිබ්බ හැබැයි මල පර වෙලා. දැන් මොකද වෙන්නේ? අන්න වරණ ගැටීමක් එන්නේ. දේශ සම්පස්සයක් එන්නේ. අන්න බලන්න. ඊට පස්සේ ද්වේෂයක් කියන්නේත් මහත්තයා මේ තණ්හාවෙම තනිත් ස්වરૂපයක් නේද? ඔව් ඇත්තටම ওই තුන එකටමයි පවතින්නේ. තණ්හාව තියෙන ප්‍රමාණයට, ඒ කියන්නේ ඇලෙන ස්වභාවයේ ප්‍රමාණයට තමයි ගැටෙන ප්‍රමාණය තියෙන්නේ. ඔය තුන වෙන් කරන්න බෑ. වෙන්නේ තණ්හාවෙන් ඉඳලානේ. ඇයි ඉතින් අපි එහෙම නොවි තියෙනවට කැමතිනේ. හරියට හරි. හරියටම හරි. හරියටම හරි. එතකොට අනිත් පැත්තේ ඇලියෝ තියෙන නිසා තමයි මේ පැත්තේ ගැටි වෙන්නේ. ඔව් මට තේරිලා තියෙන ওই තුනම එකටයි එන්නේ. කියන්නේ ලෝභ දේශ මොහ කියලා එකක් නෙමෙයිනේ. දැන් මට එක එක වෙලාවට එහෙම එහෙම මෙහෙම දැනෙනවා මට වචන වලින් කියන්න බෑ. ඒ දැනෙන එක තමයි මම මේ වචන වලට අරන් දෙන්නේ. අන්න හරි. අන්න මේ තුනම ගුලියක් වගේ එකට නෙන්නේ. එක වෙලාවකට මට හරියට හරියම තමයි වෙන්නේ ඇත්තට. ඕක එකටමයි යෙදෙන්නේ. ඒ කියන්නේ රැවටීම නිසා තමයි ඇලීම් ගැටීම් දෙක වෙන්නේ. මුලාව නිසා තමයි අර දෙක වෙන්නේ. ඔබතුමී රැවටිච්ච නිසා තමයි ඇලීම් ගැටීම් දෙක සිද්ධ වෙන්නේ. අන්න ඒකට උදාහරණයක් කිව්වොත් ඔබතුමී උපමාවක් කිව්වොත් ඒ කියන්නේ මමද ඔව් ඔබතුමී උපමාවක් කිව්වොත් එහෙම මේ මේ ඒ කියන්නේ රැවටීම නිසාම ඒ කියන්නේ මෝහය නිසාමයි ඇලීම් ගැටීම් දෙක වෙන්නේ කියලා උපමාවක් පෙන්නුවා උපමාවකින් ඒ ඒ කියන්නේ උපමාවක් කියන්නේ කියන්නේ උදාහරණයක් අරන් පෙන්නන ඇලෙන ගැටෙනවා කියලා අපි දන්නේ නැතිකමමනේ හින්දාමනේ හිතන අපි එහෙම ඇලෙන්නේ මන්ට තේරෙලා තේරුනේ එහෙමයි අපි මෙහෙම හිතමුකෝ එහෙම ඇලෙ අපි මෙහෙම හිතමුකෝ ඔන්න දැන් බලන්න මෙන්න මෙහෙම දෙයක් ගන්නකෝ දැන් ඔබතුමිය කන්න කැමැත්තිම කෑමක් කියන්නකෝ ඕන දෙයක් කියන්න ආලි පෙරේරා ආලිපේර හරි. හරි දැන් ඔබතුමිය කන්න කැමතිම කෑමක් තමයි අලිපේර. තව කෙනෙක් ඉන්නවා එයා කන්න අකමැතිම කෑම තමයි අලිපේර. හරිනේ. එයා කන්න අකමැතිම කෑම තමයි අලිපේර. දැන් ඔබතුමිය අලිපේර ගෙඩියක් හම්බ වෙනවා කිව්වොත් මොකද වෙන්නේ? කන්න නාය කන ඇහැ කන නාසය දිව කය මන ආයතන හයම සතුටින් පිනා ගිහිල්ලා තියෙන්නේ. නේද? පහින්ක දැනෙනවනේ. ආ හරි. හයෙම ගිහිල්ලා ඒ හිතත් එනවනේ. හරි. ඒකට හයෙම දැනෙනවා. හයෙම දැනෙනවා. එතකොට කන්න අකමැති කෙනෙක්ට හයම ආ එයාට හයම එයාට අප්‍රසන්න තැනක් තියෙන්නේ නේ. හයම. දැන් ඔය බලන්න දූරියන් කියන එක හැමෝටම කන්න බෑනේ. දූරියන් කියන එක හැමතෙම සුවඳ පුන් නෙමෙයිනේ. එතකොට එතකොට බලන්නකො දූරියන් කියන පළතුර ගත්තාම කෙනෙක්ට හරිම රස කෑමක්. එයාට සුවඳක් තියෙන්නේ. තව කෙනෙක්ට අපිරියමක් පිරිය කෑමක් එයාට ගඳක් තියෙනවා. හරි දැන් ඔබතුමිය හිතන්නකො ඔබතුමිය ඔබතුමිය ගියා තායිලන්තයට. එහි ඔබතුමියට හම්බ වෙන ආහාරයක් කොහොමද හම්බ වෙන්නේ? පළඟැටියෝ ටිකක් බැදලා ගේනවා. හ්ම් කොහොමද තත්තේ? <laughs> ඔබතුමිය බලන බලන ඔව් ඒක මහත්තයා මට දැනලා තියෙන්නේ මේ ඔය ඔය අපි මේ පංච උපාදානස්කන්ධය හටගන්න එකත් මේ මහත්තයා ඒකත් નિરાයාස ක්‍රියාවලියක්. ඒකත් සබදාහම වගේ નિરાයාසව වෙන එකක්. ඒ කියන්නේ ඒක ඒක ඒ හේතු ටික හින්දා එකපාරට මෙහි අර අකමැත්ත කියන තණ්හා ස්වභාවයත් එක්ක එකපාරට අරක රිජෙක්ට් වෙනවා පෝයිකා කියලා. ඒක මේ ඒක මට දීලා තින්නේ මේ වලාක වතුර පොළවේ වාෂ්ප වෙලා උඩට ගිහිල්ලා වලාකුළු හැදිලා ඒවා බර වෙලා ආයි වතුර වෙලා වැටෙනවා වගේම සංසිද්ධියක් ස්වභාවිකම ක්‍රියාවලියක් තමයි මේ සත්‍යයා කියලා හැදිලා මේ මේ මේ පංච උපාදානස්කන්ධය ක්‍රියාවලියක් වෙන එක. ඒක මේ මනුස්සයෝ දන්නේ නැහැ. අන්න හරි. එතකොට ඇත්තටම උතන ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය මම කියලා ගන්න එක තමයි රැවටීම. ඒක තමයි දෘෂ්ටිය. ඒක ඔබවත් මමවත් නෙමෙයි. ඒක වෙන ක්‍රියාවලියක්. ඔව් ඒ මම මම මහත්තයාගෙන් අහන්නේදී දැන් මම කියලා මම ගන්නවනේ මට මම කියලා අපි හොඳට සියුම්ව ඉන්නකොට දැනෙනවා මේ මම කියලා එකකුත් අපි මේ හිතා ගන්නවා නැතුව මම ඉන්නවා කියලා අපි 100% දන්නවා නෙමෙයි හොඳටම සියුම්ම බැලුවම මේ මම කියලා ඕනම මිනිස්සෙක් මේ ඉන්නවා කියලා හිතන් ඉන්නේ මහත්තයා හිතා ගැනීමක් තියෙන එතන. අන්න හරි. ඒ කියන්නේ පේනවා කියන තැනත් හිතන එකක් නේ හිතන හිතෙන බවක් නේ තියෙන්නේ. ඔව්. ඇහෙනවා කියන තැනත් හිතෙන බවක් තියෙන්නේ නේ. ඒ ටික තේරලා තියෙනවා. ඕ මට අහන්නේ දැන් අපිට මලක් හරි මොකක් හරි අරමුණක් දැන් පස්සයක් සිද්ධ වෙනකොට පස්ස දැන් මම අර අර එහෙම නොකිය ගෙලින්ම පස්ස කියලා කියන්නම් මහත ස්පර්ශය ස්පර්ශයක් වෙනකොටම අර අර රූපයත් ඇසත් රූපයත් එකට ගැටෙනකොටම දැනීමක් සිද්ධ වෙනවනි යම් කිසි ෂණික ඒ පෙර පසු නොවී ඒක එහෙම සිද්ධ වෙනවනි ඒ සිද්ධ වෙනකොටම ඒ දැනෙන දැනීම අපි මම කියලා ගන්නවා ඒ දැනෙන එක දැනෙන එකට අපි හිතක් හදාගන්නවා මම කියලා දැනෙන කෙනෙක් ඉන්නවා කියලා එහෙම එකක්ද වෙන්නේ නෑ හදාගන්නවා නෙමෙයි <laughs> ඒකත් වෙන එකක්. <laughs> අන්න ඒකයි වැඩි. ඒ කියන්නේ අපි කවුරුත් හදාගන්නව නෙමෙයි. ඒ ඒ කියන්නේ දැන් බලන්න ওই සිද්ධිය වෙන්න නම් මන ආයතනය සක්‍රිය වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔක මන තුල වෙන සිද්ධියක්. එතකොට එතකොට බලන්න මේ මන ආයතනය හැමතිස්සෙම ඇහැරලා ඉන්නේ. එහෙනම් මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියනකොට මන හටගෙන තියෙන්නේ. එතකොට මන හටගත්ත මන හටගත්තා වුණා බලන්න ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියනකොට ඇහැ හටගෙන මැරිලා ගියා. මැරිලා ගියාට මන හටගෙනනේ තියෙන්නේ. එයා එකකින් ගත්තා. නිකන් ගත්තේ නෑ. එයා ගාව තියෙනවා රාගයයි දේශයයි මෝහයයි. එහා ඔන්න ඕකට පොඩ්ඩක් ඔබලා ගත්තා එකපාරක්. ඒ තණ්හාවම තමයි මම කියලා එක්කෝ අපි ගන්න එහෙමද? නෑ නෑ. අර දැනෙන ස්වභාවය? නෑ ඒකක් නෙමෙයි. ඉන්න එතකොට බලන්න ඊට පස්සේ එතනින් එහාට වේදනා සංඥා සංකාර හැදෙනවනේ. ඔය රූපෙට ඒක හැදෙන කොහෙද? මනස තුලනේ. අන්න නාම රූප සකස් වෙනවනේ. අන්න දැන ගැනීමක් වුණා විඥාණයට. ඔන්න ඔය මනම මන කියන එක තමයි මම කියලා අරන් තියෙන්නේ. මේ මන මුල් වෙලානේ ඔක්කොම සිද්ධිය වෙන්නේ. හරි හරි හරි හරි. අර සිතුවිලි උපවදන එකම අපි මම මේ මමයි කරන්නේ කියලා හදාගෙන ඉන්නවා. හරියටම හරි මේ මැෂින් එක මම කියලා අරන් තිනවා. ඒ කියන්නේ ඒක හරියට අර ෆිල්ම් හෝල් එකක දැන් ෆිල්ම් හෝල් එකක ෆිල්ම් චිත්‍රපටි පෙන්වන්නේ හෝල් එකක් ඇතුලේනේ. ඒ හෝල් එක දැන් මම. ඒක ඇතුලේ දුවනවනේ එක එක චිත්‍රපටි. ඒ චිත්‍රපටි අන්නවනේ චිත්‍ර චිත්‍රපටි අයම් පෙන්නනවා අය ආකාරයකට. ඒක තමයි මනෝ පුග්ගම් පුග්බංගමා ධම්මා කියන්නේ. හරියටම හරි. මනසම හිතාගෙන ඉන්නවා ඒ ඒ කියන්නේ මනසට ඒ කියන්නේ අර මනසට මනස පස්ස වෙනකොටම ඒක මම කියලා අපි ගන්නවා එහෙම නේද? අන්න හරි. ඒක මන තුල තමයි පස්ස වෙන්නේ. ඒතකොට කෙලින්ම මම කියලා අහුවෙලාමයි තියෙන්නේ. එහෙනම් කාටද දැන් පෙනුනේ මට පෙනුනේ කාටද දැනුනේ මට දැනුනේ කාටද දැනුනේ මට දැනුනේ කවුද හිතුවේ මම හිතුවේ නෑනේ මමෙක් නෑනේ ක්‍රියාවලිය විතරනේ යන්නේ ඔටෝමැටිකලි රන් වෙන ප්‍රොසෙස් එකක් වගේ නිකන් අන්න හරි ඒ කියන්නේ හේතු හින්දා ඒ කියන්නේ තව ටිකක් හොඳට බලන්න ඔය කියන තැන ඇවිල්ලා දැන් බලන්න පේනවා කියලා පේන්නේ ඇහැට නෙමෙයිනේ. හේතු තුනකටනේ පේන්නේ. හේතු තුනකට තමයි. ඔව් හේතු තුනට නැති වෙනවානේ. නැති වෙන එක අල්ලනවා අනිත් හිත වෙලා. නැති වෙන හිතම හේතුවක් නැති වෙන හිතම පෙරපසු නොවි ඒ නැති වෙන හිත නැති වෙනවා ඒ හිතට ඒ හිත හේතුවක් වෙනවා ඊළඟ හිත හටගන්න එහෙමනේ ඔව් අන්න ඒ වගේ දෙයක් වෙන්නේ එතකොට බලන්න පේනවා කියන්නේ දැන් අපි හිතනොත් අපි අහලා තියෙනවනේ පේන්නේ හැට කියලා ඔව් ඇහැට පෙනිලා නෑ කවදාවත්. ඔව් එතකොට බලන්න මේ ඔතන ඔය ඇහැ කියන එකේදී පොඩි තව තව ගැටේ තව රහසක් තියෙනවා. දැන් අපි අහලා තියෙනව නේද පේන්නේ ඇහැට කියලා. හ්ම්. ඒ කියන්නේ කොයි ඇහැද ඔය කියන්නේ? ඔය කියන්නේ අපි හිතන්නේ මත් ඇහැට පේනවා කියලා ඔව් ඒ ඒ ඒකටත් දෙවිය ගැඹුරු කතාවක් තියෙනවා. ඔන්න බලන්න මස් ඇහැට හරි පේනවා කියලා දැනගෙන දින්නේ කොහෙන්ද හිතෙන්නේද? හිතෙන්නේ එතකොට ඒ හැ තියෙන්නේ කොහෙද? ඔක්කොම ගැට ගැහිලා තියෙන්නේ හිතේ. එතකොට ඒ හැ කොහෙද තියෙන්නේ? හිතේ. අන්න ඒකට තමයි ඔය පේන්නේ. අධ්‍යාත්මික රූපය කියන්නේ ඕකටද මහත්තයා? ඔන්න ඕකට තමයි කිව්වේ. ඒ කියන්නේ සලායත නැහැ කියලා කිව්වේ ඔන්න ඕකට. ඒ කියන්නේ සලායතන හටගත්ත තැනදී හේතු තුනක් නිසායි පේන ස්වභාවයක් එන්නේ. අපි අහලා තියෙනවා පේන්නේ හැට කියලා. ඒ පේන ස්වභාවයම තමයි එහෙනම් ඇහැ. දැක්කා. අන්න අර හිතින් දාගත් ඇහැ තමයි ওই තියෙන්නේ. ඊට පස්සේ පේන ස්වභාවයම ඇහැ වෙනකොට බලන්න පේන දෙයම නේද රූපේ කියන්නේ. ඔව්. ඒතකොට බලන්න පෙනීමමයි රූපේ. එතකොට ඇහැයි රූපේ පෙනීමයි තුනක්ද එකක්ද? එකක් නේ ආ එතකොට ඇහැයි පෙනීමයි. ඔව් කියන්න. කියන්න කියන්න කියන්න කියන්න. ඒ ඒ අර අපේ ඇතුලේ අපේ හිතේ තියෙන අපි හදාගත්ත ඇහෙන්නේ අපි එතකොට මේ දකින්නේ අන්න හරි එතකොට බලන්න එතකොට එළිය ඇහෙන් පේන්නේ නැහනේ මහත්තයා නේද එළිය හැට වැටිලා ගිහිල්ලා එයා දන්නේත් නෑ ඒක එතනම නැති වෙලා ඉවරයි නැති වෙලා ඉවරයි ඒකේ පාසු ගුණෙන් දීලා වෙන්න අපි කරේ තියයි වෙන්න මෙයා කරේ තියයි යනවා <laughs> මේක එතකොට මොකද්ද කියන අපි දන්නේවත් නැති දෙයක් මේ මේ මේකනේ කියලා අරයා කියනවනේ මදිවට. හැබැයි ඒක වෙන්නේ ඇහැ රූප ගැටෙන්නත් ඕනේ. කන ශබ්ද ගැටෙන්නත් ඕනේ. අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන්නත් ඕනේ. ඒකනේ හේතු හින්දා වෙනවා කියන්නේ නේද? අන්න හරි. එතකොට ඒ හේතුව නිසා තමයි මේක මෙතන හටගෙන. හැබැයි ඒ හේතුවත් නෙමෙයි බලනකොට. ඒකත් එක හේතුවක් විතරයි. <laughs> ඒකත් එක ගොඩක් ඒ කියන්නේ ඔය දැන් ඉන්නේ සලායතන කියන තැනනේ. එහෙනම් ඔබතුමියට පේනවා කියන තැනදී හේතු තුනක් නිසායි පේන්නේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන තුන නිසා තමයි පේන්නේ. ඇහැට නෙමෙයි පේන්නේ. නැත්තම් පේන්නේ නැහැ. හිතේ නැති වෙච්ච තැනක පේනවාද? අපි හිතන්නේ මා මට පෙවුණා කියලා නෑ නමුත් ඒ පේනේ පේනුණා කියන සිතුවිල්ල එන්නත් අපිට හේතු තුනක් ඕන එකතු වෙන්න. අන්න හරිද. ඒක හේතු තුනක් වෙන්න ඕන. එහෙනම් හේතුවක් නිසා තමයි පේනවා කියන ස්වභාවය එන්නේ. ඊට පස්සේ බලන්න ඔය තියෙන සලායතන එහෙනම්. එහෙනම් සලායතන හැදෙන හේතුව මොකද්ද? නාම රූප. නාම රූප හැදෙන හේතුව මොකද්ද? විඥාන. විඥානයේ හැදෙන හේතුව සංකාර. සංකාරයේ හැදෙන හේතුව මොකද්ද? අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාවෙන් නේද ඔබ හදලා දෙන්නේ දැන් මලක් කියලා. පටිච්ච සමුප්පන්නෝ ඉපදිච්ච ධර්මයක් නේ දන්න ඔබතුමිය කිව්ව තැන. එහෙනම් පටිච්ච සමුප්පන්නෝ ඉපදිච්ච ධර්මයක් නේද මේ තියෙන්නේ? ඔබතුමිය කරපු එකක්. කෙනෙක් නෙමෙයි. අන්න බලන්න. එතකොට එහෙනම් ඒ පටිච්චසමු අවිද්‍යාව අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපච්චය සලායතන කියන තැනින් ඇහැ රූප චක්කු විඥානි සකස් වුණා. තිංග සංගති පස්ස වුණා. නාම රූප සකස් වුණා. වේදනා සංඥා සංකාරය යෙදුණා. ආන්න බලන්න දැනගත්ත මොකද්ද මලක්. ඔය මොකද හැදුනේ? රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංකාරස්කන්ධයක්, විඤ්ඤාණස්කන්ධයක්. පංච උපාදානස්කන්ධයක් හටගatti. කොහොමද පටිච්චසමුප්පන්නෝ පටිච්චසමුප්පන්නෝ ඉපදිච්ච ධර්මතාවයක්. ඒක නිසා ඉපදිච්ච ධර්මයක් තමයි කෝපයක් කියන්නේ, මලක් කියන්නේ. මිසක් ඔබේ පැද්දුව නෙමෙයි. ඔන්න ඔයක ඔන්න ඔය පංච උපාදානස්කන්ධ හට ගැනීම මම කියලා හිතන්නේ. මමයි කරන්නේ කියලා ඔක. අන්න සක්කාය දිට්ඨිය. අන්න සක්කාය දිට්ඨිය. මේ ගත මමයි සිත මමයි කියලා හිතන් ඉන්නවා. ගත සිත. ඒ දෙක දෙකක්. ආ එතකොට දෙක දෙකක්. ඒ දෙකද ඒ දෙක ඒ දෙක කවදාකවත් සකස් වෙලත් නැහැ. ඇයි බලන්න පේන එකට අදාළ එකක් නෙවෙයිනේ හිත හදාගන්නේ. ඇහැට වැටෙන්නේ වර්ණ සටහන. ඇහැට වැටෙන්නේ ආලෝක කිරණය. හිත හදාගන්න කොටුවක් මේසයක් කරකට මේකක් කියනවා. හරියටම හරි. ඔබතුමීට අර මම ඔය අර අර මට මම කියන එක ඔබට ඇහෙනවා ඔබ කී ඔබ කතා කරන එකත් ඔබට ඇහෙනවනේ. ඒ කියන්නේ මම එතකොට මේ දේවලුත් ඒ දේවලුත් දැන් ඔබ මහත්තයා කියන ඒවා ශබ්ද ටිකක් විතරනේ. අන්න හරි. ඒ කියන්නේ දැන් මේ රෙකෝඩ් අපි දැන් අපි දැන් මේ කතා මම නෙමෙයි දාගන්නේ. මම දාගන්නවා කිව්වේ හැටියෙම ඔබ පංච උපාදානස්කන්ධේ මමයි කියලා අරන් තියෙනවා. අර ක්‍රියා ඕ අර ක්‍රියාවලියෙන් ක්‍රියාවලිය අපිට ගොඩ නැගෙන එක. අන්න හරි. ඒක මම කරගෙන ඉන්නේ. එතන තියෙන්නේ ධර්මයෝම පවත්වන ධර්මයෝම පවත්වන ක්‍රියාවලියක් විතරයි. ඕක නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. ඔය රැවටීම තමයි මුලාව. <laughs> දැන් මේ කතා කරනකොට ඇහෙනකොට මේ කතා කරන එක මට දැන් ওই කතාවෙන් පස්සේ දැනුනේ ඒක નિરાයාසයෙන්ම මෙහෙම ගලන් යන ක්‍රියාවලියක් නිසා ඒක මොකටද මෙතන ගන්නෙ කියලා අපි මම අන්න හරි ඒක නොදන්න ඔන්න ඔය නොදන්න ඔන්න ඔය රැවටෙනවා කියලා නොදන්නාකම නිසා තමයි ගන්නෙ රැවටෙනවා කියලා දැනගත්ත තැන නවතිනවා එහෙනම් දෘෂ්ටිය නේද ඍජු වෙන්න ඕනේ. ওই දෘෂ්ටිය නේද කැඩෙන්න ඕනේ ඉස්සල්ලා. ඕ ඕ ඔන්න ඕක නිවැරදි කරගත්ත දැන ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ નિરાයාසයෙන්ම වැඩෙන එකක් නේද මහත්තයා? වඩන එකක් නෙමෙයි. දෘෂ්ටිය ඍජු වුණාම අන්න හරි. දෘෂ්ටිය ඍජු වුණාම දෘෂ්ටිය ඍජු වුණාම નિરાයාසයෙන් નિરાයාසයෙන් වැඩෙන එකක්. වැඩෙන මාගාති. දේශනා කරලා තියෙන ඔක්කොම ධර්ම ටික මට ඒක ඊයේ හිතේරුනේ ඔක්කොම ධර්ම ටික මහත්ය හැම එකක්ම මේක දෘෂ්ටිය ඍජු වුණාට පස්සේ කෙනෙක් තුල નિરાයාසයෙන් වෙන මාර්ගය තමයි උන්වහන්සේ ධර්මයේ විදිහට දේශනා කරලා තියෙන්නේ. මිනිස්සු ඒක කරන්න යනවා මහත්ය. කරන්න යන හින්දා තමයි වෙන්නේ නැත්තේ. හරියටම හරියන ඔබතුමීට ඒක ඇල්ල තේරුණා කියන්නේ ලොකු දහමක් ඔබතුමීට තේරිලා තියෙනවා. කොහොමද ඔබතුමීට තේරුණේ ඒක? ඒ කියන්නේ මම මේ ඒ කියන්නේ මේ ඒකෙදි මම දන්න කාලේ ඉඳලා මම නිවන හොයනවා. ඒ කියන්නේ මම පුංචි කාලේ ඉඳලා පුංචි කාලේ ඉඳලා මම දන්නේ ඇතුලින් මගේ નિરાයාසයෙන්ම මේ නිවන කියන වචනේ නිකන් මටම දැනෙනවා පොඩි කාලේ ඉඳලා. අපේ ගෙවල් වල එහෙම ලොකු පරිසරයක් තිබ්බේ නෑ. මම අවුරුදු 7 8 කාලේ ඉස්කෝලේ යනවා තනියම. තනියම යනකොට මට හිතෙනවා කවුද මේ ඇතුලේ මම කියලා ඉන්නේ. හතක් අටක් වගේ ඇති මට වයස මම හිතන කවුද මේ මම කියලා ඇතුලේ ඉන්නේ ඇයි මට මේ මම කියලා මට ඒ චූටි කාලේ මට මේ මම කියන හැඟීම හරියි බරයි ඒක මට වදයක් වගේ මට කටුවක් වගේ දැනෙනවා මං හිතනවා ඇයි මේ මට මම කියලා දැනෙන්නේ ඇයි මට මම කියලා නැතුව ඉන්න බැරි ඇයි මට මේක අයින් කරන්න බැරි මට ඒ පූජ්ජි කාලේ මට හිතෙනවා මේ මගේ පපුවට අත දාලා ඒක ඇදලා වීසි කරන්න වගේ එකක්. ඒ කියන්නේ මම මාර ස්ට්‍රෙස් වෙනයි මට උත්තරයක් නැහැනේ. හැබැයි මම කාටවත් ඒක කියලත් නැහැ. මම දන්නවා කිව්වම ඒකට hina වෙනවා කියලා. ඒක ලොකු අයටවත් හිතෙන්නේ නැහැනේ. හැබැයි ඔහොම ඔහොම මම මම පොඩි කාලෙත් බණ අහනවා. අහන අහන බණ මට සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු ලොකු ගැඹුරු ධර්ම කාරණා අහන්න ඕනේ. අහනකොට මට දැනෙනවා පොඩි කාලේ වැඩක් නෑ මේක ඕන එකක් ඇහෙන්නේ වගේ එකක් ඕනකොට මේ වගේ මේ නෑතක් වෙනකම් මහනහන හැම එකකම මට එන්නේ ඇතුලේ අර ඉන ගයිඩන්ස් එකක් වගේ මහත්තයා එහෙම එකක් තිබ්බා මට මොන බණ ඇහුවත් ටිකක් කල අහනකොට මට මේක නෙමෙයි ඕන් මේක තව කොටසක් වගේ කියන එකක් හැමතිස්සෙම මටම එනවා ඒකන මං එක වැරදි පාරවල්ල ද මේක මං හොයනවනි මං මේක සමහලට මං අඩනවා මං අඬනවා ඇයි මම මෙච්චර හොයන්නවා හොයනවා ඇයි මට මේක හොයා ගන්න බැරි ඇයි මට හරි කෙනෙක් කියලා මාර විදිහට මං අඬනවා මේ නිවන වෙනුවෙන් අඬනවා ඉතින් එක එක දේවල් හැල හැප්පිලි මගේ ජීවිතේ සෑහෙන්න වුණා මට වුණේ නැති එකක් නේ ඒ ඔය එන අතරේ එන අතරේ දැන් සමහර බණ අහනකොට ඒ බණ වලින් කියවෙන මොනවා හරි වචනයක් දෙකක් පොයින්ට් වෙලා මට මොනවා හරි දෙයක් මෙහෙම වැටහෙනවා දැන් මම මට ඒක හරිද නැද්ද කියලා අහන්න අහන්නත් ඕනනේ ඉතින් මම කියන්නේ මම මට දැනෙනේව හරිමයි ආහරි කියලා එහෙම එකක් ගන්න බෑනේ මේ නිර්වාණ මාර්ගය තමයි තියෙන සුන්දරම මාර්ගය හැබැයි භයානකම මාර්ගයත් ඒක කියලා මට තේරලා තියෙන්නේ ඒකේ ගොඩාක් මේ වැරදි කටු අකුල් බොරු වලවල් සෑහෙන තියෙනවා හැබැයි ටික ටික ගැරුම් සියුම් කාරණා තේරෙනකොට මේ හරිම මහ පුදුම නිවීමක් දැනෙනවා සතුටක් දැනෙනවා ඒක මේ ලෞකික ලෝකෙන් හම්බෙන්නේ නැති සතුට හරියටම හරි සාදු සාදු සාදු. ඒ කියන්නේ හේතුවක් නැති සතුටක් දැනෙනවා මේ. දේවල් වලට තියෙන ඇටැච්මන්ට් එක ගැලවිලා යනවා. ලෝකෙ ගිනි ගත්තත් අවුලක් නෑ වගේ ඔහේ ඉන්නවා. කය මගේ නෙමෙයි කියලා දැනුනහම එහෙමත් මේ දෙක දෙකක් කියලා අපිට වෙනම පේන වෙලාවලුත් තියෙනවනේ මහත්තයා නිකන් වෙන් වෙලා බෙදිලා කයයි මනසයි වෙනම වැඩ කරනවා වෙනම අපිට ඒක මං හිතන්නේ ප්‍රඥා ස්වභාවය මං ඒකට ස්වරූපයක් දාන්න දන්නේ කියන්නෙත් නෑ මං එහෙම ඒ ඒ ඒ මේ අද්දි අර අපිට දැනෙන නිවීම අපිට දැනෙන සතුටේ කිසිම බරක් නෑ බයක් නෑ දැන් අපි මේ ජීවිතේ ජීවත් වෙනකොට මොන තරම් සතුටක් තිබ්බත් මොන තරම් ප්‍රශ්න නැතුව තිබ්බත් මහා බරක් තියෙනවා බයක් තියෙනවා අරක එහෙම නෑ ඔව් මං සතිය මං ඊට පස්සේ ඌ මොකද්ද මේකට මුලින්ම කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම සතියෙන් ඉතින් හැම තැනම කියන්නේ සතිය හදන්න කියලානේ. ඉතින් මං සතිය කරගෙන කරගෙන යනකොට ඒක નિરાයාසයෙන්ම වැඩෙනවා කියලා මට තේරුණා. ඊට පස්සේ මේ මම චුට්ටක් හරි මං මට දැනෙන දෙයක් හරි කියලා මට හිතාගෙන ඉන්නේ මම. ඒක මම ලොකුවට ගන්නෑ වාව් කියලා. ඒ කියන්නේ හැම තිස්සෙම මම බලන්නේ සැකෙන්. ඒකමයි මම මහත්තරත් කතා කරේ. ඒ ඒ ඒකෙදි මට වැටහිච්ච දෙයක් තමයි මේක හරිම නිවැරදි නම් මාර්ගයේ Taman තුල වැඩෙන්නේ ගමන નિરાයාසයි කියලා. ඒ කියන්නේ ඒක නිරායාසව සිද්ධ වෙනවා. මම කරන්නේ ඒ ගමන. ප්‍රඥා ස්වභාවය මාව මාව රැගෙන දැන් මම මේ මාව මාව කිව්වේ මට කියන්න විදියක් නැතිනම් අර බුදුහාමුදුරුව මොන තරම් කරුණාවන්තද මොන තරම් උන්වහන්සේගේ ප්‍රඥාව මොන තරම්ද කියලා මට ඇඬෙන්නේ මොකක්වත් හින්දා නෙමෙයි උන්වහන්සේ මේක මිනිස්සුන්ට මොන තරම් ලේසි කරලාද කියලා කියන්නේ සතිය පිහිටවගෙන සතර සතිපට්ඨාණයට චිත්ත පිහිටුව ගත්තාම මහත්තයා සතිය විසින් ඊට පස්සේ ඒක ඒ අර නිර්වාණ මාර්ගයත් નિરાයාසයි. සංසාර මාර්ගයත් નિરાයාසයි. හරියට දෘෂ්ටිය ඍජු වුණාට පස්සේ අර සතිය මිනිස්සුන්ට පුරුදු කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා ඊට පස්සේ සතියට බේස් වෙනකොට අර මා නිර්වාණ මාර්ගයත් નિરાයාසයි. හැබැයි මට තේරලා තියෙන මත සතියත් මන් සංදියක් වගේ තැන් දෙක තැන් දෙකකට බෙදෙන තැනක් එනවා. ඒ කියන්නේ මිත්‍යා සතියක් තියෙනවා සම්මා සතියක් තියෙන තැනක් එනවා. එතනදී වැරදිලා හරි අපි මිත්‍යා සතිය පැත්ත. ඒ කියන්නේ ওই දෙකේම කෙස් ගහකට වගේ සියුම් වෙනසක් තියෙන බුදුහාමුදුරුවෝ කියපු නිවැරදි සතිය සතිය වඩගෙන වඩනකොට පොඩ්ඩක් හරි වෙනස් වෙලා අපි වැරපෙදි වැරදි පැත්තට හැරුණොත් ඒකට කල්යාණ මිත්‍රයා අවශ්‍ය වෙනවන්නේ එතනදී. ඒ එහෙම නැත්තම් අර සංඥා ශූන්‍ය ස්වභාවයකට ගිහිල්ලා මහත්තයා අරමුණු ගන්නෙ නැතුව ස්ටොප් වෙලා ඉන්නවනේ හෝල් කරගෙන. නිකන් රාග සිතුවිලි එන්නෙත් නෑ කාම සිතුවිලි එන්නෙත් නෑ මුකුත් එන්නේ නැති ස්වභාවයක් හැබැයි සියුම්ව බලනකොට හොඳට සියුම්ව බැලුවොත් අපි නෝයන මෙහෙවල ඇතුලේ මම කියන හැඟීම තියෙනවා ඒක සියුම් විදියට තියෙන එක මාරම සියුම් ඒකයි ඒකට ගියාට පස්සේ කාටවත් ගැලවෙන්න බැරි ওই සතිය වඩාගෙන යනකොට එක දවසක් මට මගේ පුතා හාන්සි වෙලා හිටියා. එයා අවුරුදු 18ක්. මම මගේ වැඩි වැඩ වෙලා මම එයාලගෙන් හාන්සි වෙලා ඉන්නකොට මගේ ඒ සතියන් નિરાයාසයෙන් මහත්යා ඒකත් අපි පුරුදු වුණාට පස්සේ අපි හිතුවත් නැතත් සමහරවිට ඒක එකපාරට සතියමත් වෙනවනේ එකපාරට එයාගේ එයාගේ එයා දැන් ලොකු හින්දා එයාගේ කකුල් එහෙම හෙන්න ලොකු ඉතින් ලොකු එක්කෙනෙක් කියලා ඉතින් මට මට එක පාටිත අන්නේ දැන්නම් ලොකු කකුලින් ඉස්සර චූටි රෝස පාට පොඩි කකුල් දෙකන්නේ තිබ්බි කියලා. එක පාරට මට ඇතුලින් ආපු දේ තමයි ඔයාට කොහින්ද පුතෙක් හිටියේ. මේ මේ දැන්නේ මාගේ පුතා ඔයාට හැදුනේ කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ මහත්තයා මට මගේ ජීවිතේ තිබ්බ 50ක් අතර බරක් එතන නැති වෙලා ගියා. ඒ කියන්නේ තව තව යනකොට මට තේරුණා මේ මේ බාහිරේ තියෙන දේවල් අර දැන් මහත්තයා දැන් මට කියලා දුන්නා වගේ මේ ඇතුලෙන් හැදෙන්නේ ඒක අපි එලියෙන් බලන්නේ එළිය එළියෙන් තියෙනවා කියලා දකින්නේ කියලා. ඒකත් මහත්ය තියෙනවත් නෙමෙයිනේ. මේ වෙලාවෙම හදිලා මේ වෙලාවෙම නැති වෙනවනේ. ඒක ඒක එහෙම ටික ටික වුණකොම මට එහෙම තේරි තේරි ආවා. ඉතින් ඉස්සරහට මම දන්නේ නැහැ ඉතින් ඔහොම එවුනා. ඊට පස්සේ මට දවසක් මේ මහත්තයාට කතා කරන්න ඕනේ කියලා මට හිතුණා. මට පොඩ්ඩක් ඔය අර තණ්හා ස්වභාවයෙන්ම ඒවා පොඩ්ඩක් දැනගන්න මගේ වැරදි තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් මට මං මං මට තේරිච්චා වැරදි නම් ඒව නිවැරදි කරගන්න වැරදි තියෙනවා නම් ඒවා වැරදි නෑ මේකයි කියලා අහගන්න අර එහෙම උපදෙස් ගන්න ඕනේ කියලා මට ඉතින් හිතන කතා කරන්න ඕනේ කියලා අර තණ්හාවත් මං එනර්ජි එකක් වගේ කියලා කිව්වේ අපිට රූපයක් දකිනකොටම අර පස්ස වෙනකොටම මහත්තයා මෙතන දැනෙනවා මේ හાર્ට් එකෙන් එක්තරා නිකන් එනර්ජි ස්වභාවයක් නිකන් අල්ලනවා අපිව මෙහෙම පොළඹවනවා වගේ එකක්. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඒක එහෙම දෙයක් සිද්ධ වෙනවා. මේ ඒ පොළඹවීම ඒක નિરાයාසයි. අනිමි මිනිස්සු පව්. මිනිස්සු දන්නේ නැහැ. එයාලා හිතන්නේ කෙනෙක් ඉඳන් එහෙම පොළ මම මේ ආස වුණා කියලා. ඇත්තටම මම ආස වෙලා නෙමෙයි මහත්තයා මට දැනලා තියෙන්නේ මෙතනින් નિરાයාසයෙන් අර තණ්හා ස්වභාවයක් ස්කන්ධයක් වගේ ආසා ගොලියක් තියෙන හින්දා ඒක මෙහෙම පොළඹවනවා මනුස්සෙක්ව. මේ ඉගැනි පැකේජ් එකක් වගේ මේක එන්නේ එකපාරට තණ්හාවම තමයි බේස් වෙලා එන්නේ කියලා. මට එක දවසක් තේරුණා. ඒ කියන්නේ දැන් අපි වැලි කැටයක් මෙහෙම දැක්කත් අපි හිතන්නේ අනේ මට ඔකට ආසාවක් ආවේ නෑ, ගැටීමකුත් ආවේ නෑ නිකන් කියලා. නමුත් එතන තියෙනවා ඒ එහෙම ගණන් නොගෙන ඉන්න ඕනේ නෑ කියන එක හරි හිතෙන තණ්හාව. ඒ කියන්නේ ඒ කැමැති ගතිය. ඒක මට කියන්න තේරෙන්නේ නෑ. ඔව් ඒක ඒක මෙහෙමයි. දැන් ඔබතුමිය කියපු දේ හරියටම හරි වෙ තියෙන හොඳ අවබෝධයක ලක්ෂණ තමයි. හරි? එතකොට දැන් බලන්න තණ්හාව තමයි ඇත්තටම ගේ හදාගෙන යන්නේ. හැබැයි ඔක සකස් කරන්න මට ඒකම තමයි නොටිස් වෙන්නේ. කවුද එතකොට ඔක සකස් කරන්නේ? තණ්හාවට ওই ටික කරන්නේ. අවිද්‍යාව නේද? හරියටම හරි අවිද්‍යාවෙන් සකස් කරන තණ්හාවෙන් අවිද්‍යාව හින්දා අවිද්‍යාව අවිද්‍යාවයි තණ්හාවයි අවිද්‍යාව මේක අවිද්‍යාවයි කියලා දැනගත්තට පස්සේ අවිද්‍යාවයි කියලා දැනගත්තට පස්සේ ඒ දැනගත්තත් ඉතුරු ටිකත් අරගෙන යනවා තණ්හාව. අන්න හරි. ඒ කියන්නේ අවිද්‍යාවෙන් සකස් කරනවා තණ්හාවෙන් පවත්වාගෙන යනවා. පවත්වගෙන යනවා. අන්න හැබැයි තේරෙනවා ටික ටික තණ්හාව අපිට ඉවර කරන්න බෑ මහත්තයා. තණ්හාව નિરાයාසයෙන් ඉවර වෙනවා. ඒක ඒක අර මම මාර්ගයේ નિરાයාසයෙන් කිව්වේ ඒකයි. ඒක තේරෙනවා මේ ඒක වෙන්නේ කොහොමද? ටික ගෙවෙනවා කියලා. ඒක වෙන්නේ කොහොමද? අර වටින අර වටිනකම් එන්නේ නැතුව යනවනේ අපි ගන්නෙ නෑනේ පවත්වන්න යන්නේ නෑනේ මේක කතාව දන්නකොට. අන්න හරි. එහෙනම් ඒක වෙන්නේ මේ දෘෂ්ටිය කැඩිච්ච තැන නේද? ඒනම් දෘෂ්ටිය ඍජු වෙන්න ඕනේ සම්මා දිට්ඨියට එන්න ඕනේ නේද සම්මා දිට්ඨියට එන්න නම් රැවටිලා ඉන්න එක දැනගන්න ඕනේ නේ කල්යන මිත්‍රයෙක්ගේ ඔව් ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න ගන්නෙම අවිද්‍යාව අනති වුනහමම තමයි අවිද්‍යාවෙන් ඒ කියන්නේ එක මට්ටමක් සම්පූර්ණ ප්‍රහීන වෙලා නෙමෙයි. සම්පූර්ණ ඔව් ප්‍රහීන වෙලා නෙමෙයි. ඔව් ඒ මට්ටමට අන් හරිය කියන්නේ සත්‍ය ඥාන පහළ වෙනවා. මෙන්න මේකයි. ඒ කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඥානං අයං උච්චති සම්මා දිට්ඨිනේ. එහෙනම් දුක මේක අඳුන ගන්නවා. ඒ කියන්නේ මේ රැවටීම අඳුන ගන්නවා. රැවටිලා ඉන්නේ කියලා දැනගත්ත තැන නෝ රැවටීම. අන්න එතනින් පටන් ගන්නවා අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දියුණු දුරු වෙන්නේ නැහැ. අර අවිද්‍ය හැබැයි කල්යාණ මිත්‍රයෙක් මේකට ඕනෙමයි. නැත්තම් නෑ. නැත්තම් කවදාවත් යන්න බෑ කාටවත්. එතකොට බලන්න දැන් ඔබතුමා ඔබතුමිය කිව්ව කතන්දරේ තණ්හාව බේස් වෙච්ච තැන තණ්හාව ඇති වෙන්නේ හේතුව මොකද්ද? මූල හේතුව අවිද්‍යාව. අවිද්‍යාව. අවිද්‍යාව නැති වුණොත් තණ්හාවට කවදාවත් පවතින්න බෑ. හරි. පවතින්න බෑ. ආ එහෙනම් අවිද්‍යාව තියෙනකන් තණ්හාව පවතිනවාමයි. ඊට පස්සේ තණ්හාවෙන් අවිද්‍යාවෙන් සකස් කරලා දෙනවා තණ්හාවෙන් පවත්ගෙන යනවා. ගේ හදනවා තණ්හාවෙන්. ආන්න හරි. එතකොට බලන්න අර ඔබතුමිය කිව්ව ස්පර්ශය කියන තැනදී ඔන්න උතට තමයි චන්දරාගය යෙදෙන්නේ. චන්දරාගය යෙදෙනවා කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ ආස්වාදය ආස්වාදය සැපයි කියලා ගන්නවා. ඒ කියන්නේ අන්නේ ආස්වාදය කැමැත්තෙන් ඇසුරු කරන්න ඇසුරු කරනවානේ අපි. ආස්වාදේ ඒ ආස්වාදේ කැමැත්තෙන් අසුරු ඇසුරු කරන එකට තමයි චන්දරාගය කියලා කියන්නේ. ඒ කියන්නේ ආස්වාදයට අපි කැමති වෙලා ඒක ඇසුරු කරනවා. ඒක හොඳයි කියලා, සැපයි කියලා. අන්න ඒක තමයි චන්දරාගය කියන්නේ. අන්න ඒක යෙදෙන නිසා තමයි මේ කතන්දරේ වෙන්නේ රහතන් වහන්සේගේ ඔන්නෝක දුර වෙලා යනවා. ඇයි ඇයිද බලන්න ඔය ඔක්කොම ඇහැ කන නාසය දිව කය පහ ප්‍රයෝගී කරගෙන හිත නේද ගමනක් යන්නේ මනස නේද එතකොට මේ මනසේ හැදෙන ලෝකේම අපි ගන්නවා එළියේ එළියේ තියෙනවා කියලා ඇත්තයි කියලානේ ඒ එතනම අපි අහුවෙලා අන්න ඒක තමයි රැවටීම ඒක ගැන නොදන්නාකම තමයි අවිද්‍යාව එතකොට බලන්න එහෙනම් මනස තුලම නම් ගොඩ නැගින්නේ එතකොට රාගදේශ මොහ යෙදිලා තියෙන්නේ මනස තුල නේද ඔව් එතකොට මාරයිනේ මගේ තුල නෙමෙයි මනස තුල ඒක යන මනස තියෙන එක අර අර ඒ තමයි මට මේ සමාවෙන්න මම මේ මැද්දෙන් පයින්නවද මත්තත් එනවා සමාල්ලාට අහගන්න ඕනුනහම ඒව මතක් වුණා මම ආශියෝ ඒ කියන්නේ මහත්තයා මේ මට දැනিলা තියෙන්නේ මේ ඔක්කොම ශක්තියින් කියලා කියන්නේ ඕ ඇත්තටම ඔය ඔක්කොම ශක්ති ශක්ති ප්‍රභේදයක් තමයි හරි නමුත් දැන් ඒක තුල ඒ කියන්නේ දැන් සතර මහා භූත උපයෝගී කරගෙන අචේතනික ධාතු උපයෝගී කරගෙන සචේතනික ධාතුවක් පමණක් යනවා. හදනවා. අන්න හරි. ඒ කියන්නේ මනස මොළයයි හෘදේ වස්තුවයි අරගෙන ගමනක් යනවා. හරිද? දැන් ඔබතුමිය කිව්වා නේද ඔබතුමියට ආදරයක් ආවහම තේන්තියක් ගියාම මේ පපුව නිකන් තද වෙන්න වගේ එනවා කියලා හරිද මේ පේපර් එක. ඉතින් හරියට. ඒ මනසත් ඔව්. ඒ කියන්නේ මනස මනස මොලේයි හෘදේ වස්තුවයි අරන් ගමනක් යනවනේ. එතකොට රාගයෙන් බැඳෙනකොට මනස ඒ විදිහට ඒකට ඒක කෙරෙන්න ඕන විදිහ කියලා දෙනවා. ඒකට අනුරූප හෘදේ වස්තුවේ හෘද ස්පන්දනය වෙනවා. ඒකට අනුරූප ආස්වාස ප්‍රසවාසය වෙනවා. වෙනවා. ආ දැන් තේරෙනවා. ආස්වාස ඔබතුමීට තරහක් ගිය වෙලාවට කොහොමද ආස්වාස ප්‍රසවාසයේ ස්වභාවය? වේගවත් නේ වේගවත් නේද ඔබතුමියට බොහොම ඒ කියන්නේ ඔබතුමිය බොහොම ඒ කියන්නේ හරි හිමින් කොඳුරන වෙලාවක කොහොමද ආස්වාසේ ප්‍රාස්වාසේ ස්වභාවය? ඒක හරිසමේ හිමින් හිමින් වෙන්නේ නේද? ඔබතුමිය තරහ ගිය වෙලාවක මානසික ස්වභාවය කොහොමද? හිතේ ස්වභාවය කැළඹිලා නේද? හිමි ගන්නවා නේද? එතකොට එතකොට ආස්වාස ප්‍රාස්වාසේ කොහොමද? වේගවත් නේ? වේගවත්. ආ ඔබතුමිය සිතේ හැසිරීමට අනුකූලව කයත් ඒ විදිහට හැසිරෙනවා. අන්න හරි. එතකොට ඒක හසුරවන්නේ කවුද? මනසම. හරියට. එහෙනම් මනස මුල් වෙලා යන ගමනක් තමයි හැමදේම තියෙන්නේ. එහෙනම් ආස්වාද ප්‍රාස්වාසයත් වෙන්නේ ඒකට අනුරූපව නේද? දීර්ඝ ආස්වාස කෙටි ආස්වාස දීර්ඝ ප්‍රාස්වාස කෙටි ප්‍රාස්වාස වෙන්නේ ඒකට අනුරූපව නේද? අනුරූපව. ආ දැන් තේරෙනවද? ඒ සිද්ධිය අහම්බෙන් වෙනේව නෙමෙයි දෙයියෝ ගෙනහලා දානවත් නෙමෙයි මේ සියල්ල හේතුඵල ක්‍රියාවලියක් ඇත්තට. ඒ හේතුඵල ක්‍රියාවලියක තමයි අපි නිරුත් වෙන්නේ. ඒක මමයි කියලා අරන් තියනවා. මමයි හුස්ම ගන්නෙ, මටයි හුස්ම වැටෙන්නේ. මමයි හුස්ම හෙලන්නේ. අන්න වැරදි දෘෂ්ටියක්. අනුන්ගේ account එකක් maintain කරනවා. හැබැයි ඒක ක්ෂණයක් නැවගොතුමිය කිව්වා වගේ හරියටම. මේ ෂණයට ඉපදෙන්නේ නැහැ තව මොහොතකට නෑනේ. එතකොට බලන්න මනස ලෝකයේ මෙන්ච තැන්න ඕන. ඔබ ඔය මනසේ හැදෙන ලෝකේ කාටවත් දකින්න පුළුවන්. මනසේ හැදෙන ලෝකේ ඒක මනසටම තමයි දකින්න බලම් කෙනෙක්ට දකින්න බෑනේ. එතකොට එන එක බාහිරේ නෙමෙයි තියෙන්නේ. ඒක බාහිරේ ආ එහෙනම් බාහිරේ තියෙනවන හැමෝටම දකින්න පුළුවන් නේද? ඔව්. එහෙනම් ඔබ ජීවත් වෙන්නෙත් ඕක ඇතුළේ නේද? ඕක නේද පරිහරණය වෙන්නේ? ඒකයි එක එක්කෙනාට එක එක විදිහේ ලෝක තියෙන්නේ. අන්න ඔබතුමී හොඳ තැනකට ආවා. එහෙනම් ඔබට සකස් වෙලා තියෙන භෞතිකය, ඔබට සකස් වෙලා තියෙන සබහාදහම ඔබට විතරයි නේද? තව කාටවත් ඒකයි එකම දේ විවිධ විදිහට වෙන මිනිස්සු බලන්නේ. ආ එතකොට ඔබ එතකොට බලන්නකෝ. ඔබතුමී ඕකෙන් එළියට ගිහිලා තියෙනවද එතකොට කවදක්ක? නෑනේ. ආ එතකොට එන ওই ලෝකෙ කී දෙනෙක් ඉන්නවද දැන්? <laughs> කෝට්ටක් කරන් ගහගන්න වෙන්නේ නේද පාරක් මෙච්චර ගන්න සමන්ට ඒ කියන්නේ මටම මං ගැන ලැජ්ජ හිතෙනවා හරියට හරි හරියට හරියට මම දැන් තව එකක් කියන්නම් දැන් ඔයාගේ පැත්තෙන් මේක බලන්න ඔබ කතා කරන එක මට ඇහෙනවා මම කතා කරන එකත් මට ඇහෙනවා ඔබ ඔබේ පැත්තෙන් බලන්න ඔය කිව්වේ මොකද්ද කියලා ඔබ කතා කරන එක මට ඇහෙනවා කියන්නේ මම කතා කරන එක ඔබට ඇහෙනවා කියන කතන්දරේ. මම කතා කරන එක මට ඇහෙනවා කියන්නේ ඔබ කතා කරන එකත් ඔබට ඇහෙනවා කියන එකයි. හරි දැන් ඕන්න ඔක ওই දෙක ලෙහන්න බලන්න පුළුවන් නම්. දැන් මම කතා කරන එක එන්නේ කොහොමද ඔබතුමියට? ඔතන ෆෝන් එකක් කරහා එළියට එනවා සද්ද ටිකක් නේ. හරිනේ. ඔන්න මං ඇපල් කියලා කිව්වා. පුටුවක් කියලා කියනවා. කෝච්චියක් කියලා කියනවා. ওই සද්දෙන් ආව දෙකක්වත් ඒවා. මහත්යත් එක්ක කතා කරන්නේ මම මගේම ලෝකේ ඉඳන් තමයි. හරියට හරි. ඒ කියන්නේ මෙතනින් මොකක් ආවත් ඒ කණයි සද්දේ ගැටෙන එක හරි. හරි. නමුත් ලෝකෙ හැදින්නේ ඕක ඇතුලේ නේද? ඔව්. එහෙනම් ඔබට මාව හම්බ වෙලා තියෙනවද කවදාවත්? අපි හදා නෑ. ධර්මයේ අපේ කල්යාණ මිත්‍රයත් අපේම ඇතුලේ ලෝකෙම එකක් කෙනෙක් එකක් තමයි. හරියට හරි. ඔතනින්මයි ලෝකයේ ඔක්කොම සිද්ධ වෙන්නේ. එතකොට දැන් සසරේ ඒක වෙන්නේ ඒ කියන්නේ හරි හරි ධර්මයේ අපි විමසලින් නිසා හරි මේ දේවල් අපි කරගන්නේ දැන් ඇතුලේ ඇතුලෙන් තමන්ගෙම හදාගත්ත ලෝකෙක ඉඳන්නේ. ඒ ඒ සිතුවිලි ඒ වචන පවා අපිම අපේ මතක ගොඩක තියෙන ඒවල්නේ. එතකොට ධර්මයට හරියන ඒ වචන පවා අපි මේ අනන්ත සංසාරේ එද්දී එක ස්ටෝ වෙච්ච ගොඩක් නේද? ඒවයින් නේද මේ හරියක අපිට ගැළපිලා අපි දාගන්නේ. එහෙම එහෙමද? ඔන්න මෙහෙම බලන්න. දැන් එන ඔබට මම කතා කරපු එක ඇහුන්නේ නෑනේ. ඔබට ඇහුනේ ඔතනින් සකස් වෙච්ච ගන්න ඔතනින් දැනගත්තේ. ඔව් ඒකනේ. එහෙනම් මම කතා කරන එක මට මම මට ඇහෙනවා කියන දැනගන්න. ඒක බලන්නකොට එහෙනම්. මම කතා කරන එක මට ඇහෙනවා. හරි මම කතා කරන එක වෙන්නේ කොහොමද? ඉස්සල්ලම මම කතා කරන්න මොකද්ද වෙන්න ඕනේ? හිතන්න හිතෙන්න ඕනේ. මනසින් එන්න ඕනේ නේද? කරන හැටි කියලා දෙන්න වෙනව නේද? අනේ බලන් ඉන්නකොට නිකන් තනියම කතා කරනවා වගේ වැඩක් නිකන්නේ. ඒකෙත් ඉන්න. තව හරියට හරි. තව ටිකක් ලහන්න. ඔන්න බලන්න මම කතා කරන එක මට ඇහෙනවා. මම කතා කරන නම් මට හිතෙන්න ඕනේ. හිතිච්ච එක තමයි කය ක්‍රියාත්මක වෙලා කරවන්නේ. ඔන්න කරා. හිතිච්ච එක එළියට ගියාද? <laughs> සද්දයන්න ගියේ හුලන් ටිකක් නේ ගියේ හුලන් ටික සරාලයෙන් යනකොට සද්දයක් ආවා හුලන් ටික ඇදලා හුලන් ටික ගියා කියන්නේ ප්‍රාසාසයනේ ඔව් එහෙනම් ඒක ප්‍රමාණයට ආස්වාසියක් වෙන්න ඕනේ නේද ඉස්සල්ලා ඒ ප්‍රමාණයට කතා කරන්න ඒ ප්‍රමාණය සද්දයක් යන්න ඒ කියන්නේ ඔබ කාට හරි හයියෙන් බනින්නම් ඒ ප්‍රමාණයට ආස්වාසියක් වෙලා තියෙන්න ඕනේ නේද ප්‍රාසාසී දී සද්දෙන්න ඔව් එහෙනම් ඒ ආස්වාසිය ඇදලා දෙන්නේ කවුද හිතනේ ආ එහෙනම් හිත හිත මොලයයි මේ හෘදේ වස්තුවයි යොදාගත් ගත ක්‍රියාව දැක්කද එතන? දැක්කනේ. ආ ඔන්න බලන්න. දැන් බලන්න හිතපු එක ක්‍රියාවක් හැටියට එළියට දැම වචීකං සංකාරයක්. අන්න මම කතා කරා. හරිනේ? පුටු පුටුව කියලා හිතුවා පුටුව කියලා දැම්මා. හැබැයි පුටුවක් ගියාද එළියට? නෑ. ආ හිතපු එක ගියාද එළියට? නෑ. ආ ඔන්න බලන්න. එහෙනම් එතනදිම පේනව නේද හිතපු එක එළියට ගියේ නෑ කියලා. එහෙනම් ඇහෙන්න පුළුවන්ද දැන් ඒක? හිතපුයිද? ආ ඔන්න දැන් බලන්න. දැන් ඒක මැරුණානේ උතන. ඔව්. ඔන්න දැන් දානි දුන්නනේ 500 කුලි දීලා. ඔන්න ඉවරයිනේ. <laughs> ඉතින් නැතුවම ඉවර වුණා. ආ දැන් ඔන්න අලුතෙන් එකක් හට ගන්නවානේ මොකද වෙන්නේ? සද්දයක් ඇවිල්ලා කණේ වදිනවා. ඔව්. සද්ද ධාතු, සෝත ධාතු, සෝත විඥාන ධාතු, තිංගන් සංගති පස්සන්නේ ස්පර්ශ වුණා මනට දැන්. අන්න එකක් අලුතෙන් හැදුණානේ පණිවිඩයක්. ඔව්. පුටුව කියලා දැන්නා. මම කතා කරේ එක මට ඇහුණා කියලා ওই විදිහට ගත්තා. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඔන්න බලන්න දැන්. කතා කරපු එක හිතපු එක ගියෙත් නෑ එළියට. එතන සද්දයක් ගියා. ඒ සද්දය එතන නිරුද්ධ වුණා. කනට වැදුන සද්දයක්. අපි හිතමු ඒකම වැදුන කියලා කමන්නේ නෑ. තිංගන් සංගති පස්සේ වෙනකොට විකෘති වුණා නේද? ඔව් ඔව්. එහෙනම් කතා කරපු එක ඇහුණාද කවදාවත්? නෑනේ. පටසිරි වෙනවනේ එහෙනම් නේද? දැන් බලන්නකෝ. එහෙනම් ඒක තමයි මහත්තයා. එතකොට මේ ධර්මය අපි වටහා ගන්න ගන්නෙම Tamange ඇතුලේ තියෙන ඇතුලේ තියෙන එකක්ද? ඒ කියන්නේ හිතපේක ඒ ඉස්සල්ලා හිතපේකද දැන් ඇහුනේ ආයි. ඒකද කතා කරේ. ඒකද නෑනේ දැන් අවිද්‍යාවත් යසංකර මේ මොහොතේ මේ හේතු ටික සකස් වෙන්නේ. දැන් හේතු ආ එහෙනම් අතීත කතාවක් තියෙනවනේ. නැහැ නැහැ. පානේ පාන දෙවිලා. ආ මතක ගබඩාවක් කියලා එකකුත් නැහැ එහෙම. ආ දැන් ඔබට තේරෙනවද? පහනෙන් පහන දැල්ලිලා යනවා කියන එක පහන් දැල්ලක් පවතින කතන්දරේම නේද වෙන්නේ. ඒ කියන්නේ ඊළඟ මොහොතට ඊළඟ මොහොතට තිරයි තෙලුයි තියෙනවා දැන් එකේ දැල්ලෙන් දැන් දැන් එකේ දැල්ල කියන්නේ ඵලය. ඵලයේ හේතුවක් කියලා අර හේතු දෙකත් එක්ක එකතු වෙලා අලුත් ඵලයක් නේද? අරකද මේ ආවේ? කොහේනම් ආවද? අතීත මතකයක් දැයි දැන් මේ සකස්ුනේ මම එකම වචනේ මම මේ දැන් 100 පාරක් කතා කරත් 100 පාරකට ඒක හට අරගෙන නිරුද්ධ වෙනවා ආන්න හරි ඒ කියන්නේ කනේ ආයුෂ කීයද මේ මොහොත ශරණයක්වත් තියෙනවද රූපේ ආයුෂ කොච්චරද ශරණයක්වත් තියෙනවද ඒ නිසා හටගන්න හිතේ ආයුෂ කොච්චරද ශරණයක්වත් තියෙනවද ඒ නිසා හටගන්න විඥානේ ශරණයක්වත් තියෙනවද ආ එහෙනම් රූපේ නිත්‍ය දනිත්‍යද කියලා ඇහුවේනේ ඕක නේද බුදු පියාණන් ආශ්‍රය රූපේ අනිච්ච නම් වේදනාව නිච්ච. අපිටේ මහත්තයා මේක කයක් තියෙනවා මෙතන ඝන කයක් තියෙනවා කියලා අපි මෙහෙම හිතුවට ඒකත් ඒ කයත් හිතේම කයක් නේ මහත්තයා. අන්න ඒකේ ඇහැ තමයි මම ඉස්සල්ලා කිව්වේ. <laughs> හිතපු ඇහැ කියලා. එතකොට ඕ එතකොට කවදාවත් බාහිර ඝන ශරීරයක් කියලා දෙයක් මේම කාලයක් පවතිනව නෙමෙයි. <laughs> ඇතුළයි එළියයි දෙකම ක්ෂණයක් ක්ෂණයක් ගානේ මේ මේ දැන් හැදි හැදි මේ මේ දැන් නැති වෙවි යන්නේ. ඒකට නේද පංචපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ත බලන්න කියලා කිව්වේ. හරිද දැන්? ඔව්. හිතක් හට ගන්නවා කියන්නේ පංචපාදානස්කන්ධයක් නේද? ඒකේ ස්වභාවය මොකක්ද? අනිච්ච. අනාත්මයි කියනවට වැඩිය හොඳ අනාත්තයි කියලා ගන්න. අනිච්ච දුක්ඛ අනාත්ත. හරි. ආ දැන් උතන ආත්මීසාරයෙන් ගන්න දෙයක් තියෙනවද ක්‍රියාවලියක්ද? ආන්න <laughs> මම කියන දුසක්කාය සද්දෘෂ්ටිය දුරු වුණා සක්කාය දිට්ඨිය දුරු වුණා. හැබැයි මම කියන හැඟීම තියෙනවා. සක්කාය චිත් සක්කාය සංඥාව තියෙනවා. ඇයි සංඥාවක් කියනවනේ මම කියලා තාම. සක්කාය සංඥාව තියෙනවා ඒක තියෙනවා. අන්න ඒක ඇතුළෙම මුල් බැහැගෙන වගේ තියෙනවා කියලා දැනෙනවා. අන්න ඒක යනවා අනාගාමී වෙනකම්. අනාගාමී වලින් පස්සේ සක්කාය චිත්ත කියන ස්වභාවය තියෙනවා. මම කියන දැනීමක් තියෙනවා. තවදුරටත්. ඒක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ අරිහතුන් වහන්සේ කෙනෙක් වෙනකොට. එහෙනම් එතෙන්දි මොකද්ද නිරුද්ධ වෙලා තියෙන්නේ? කෙලිස් නිරුද්ධ වුණා. කෙලිස් රාගදේශ මොහ නිරුද්ධයි ප්‍රහීනමයි. ඇයි රාගක්කිය නිබ්බාන, දේශක්කිය නිබ්බාන? දස සංයෝජන විවරය කියන්නේ රාගක්කිය නිබ්බාන, දේශක්කිය නිබ්බාන, මෝහක්කිය නිබ්බාන කියනකොට අවිද්‍යා, තණ්හා කියන දෙක ප්‍රහීනම වෙලා ඉවරයි. සම්පූර්ණයෙන් ප්‍රහීන වෙච්ච තැන කෙලිස් ප්‍රහීනය අන්න සත්ත්ව සත්ත්ව පුද්ගලභාවයෙන් නිරුද්ධ වෙච්ච තැන. නිදහස් වෙච්ච අනේ මහත්තයා බලන්නකෝ දැන් මේ වාඩි වෙලා මං කතා කරනකොට ඝන ශරීර දැන් මිනිස්සු සමහරලාට අල්ලගෙන ඉන්නවනේ මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච කයක් තියෙනවා තියෙනවා කියලා. <laughs> එතකොට ඒ ඒ එතකොට බලන් යනකොට සතර මහා ධාතුන්ගෙන් හැදුණා කියලාවත් ගන්න එකක් මෙතන නැහැ. එහෙම එකක් පනවන්න බෑ. ඇයි? ඒකත් අර විඥාණයෙන් දාපු පැනවීම් ටිකක් නේද? මේව එකක් නේ. ඉතින් ওই ටික නේද අසූචි වලේ වැදිලා ඉන්න කෙනාට අසූචි වලින් මිනිම එකක් හදලා ගොඩ යන හැටි නේද ওই තියෙන්නේ. ඒකයි කරින්දියන් යන්න ඕන දාතරින්න ඕනේ. ඕ. හරි නේද? එතකොට කොහොමටවත්ම බාහිරයක් දැන් මම මේ දැන් මේක තේරෙනකොට බාහිරයක් කියලා දෙයක් එන්නෙම නෑ. එහෙම හට ගන්න විදියක්ම නෑ. හරියටම හරි. එහෙනම් නෑ නෙමෙයි තියෙනවා නෙමෙයි. හට ගන්නෙම නෑ. හට නොගන්නම ස්වභාවයක්. හරියට හරි. ආ සාල්සාස ඔබ ඔබතුමිය මහා හරි ප්‍රඥාවන්තියක්. ඔබතුමියට මේ ගමන තේරිලා තියෙන ඔබතුමිය ගමේ ගමනේ යනවා. ගමන යන කෙනෙක් සාදු සාදු සාදු හරිම කලාතුරකින් හම්බ වෙන කෙනෙක් ඔබතුමියට ඇහෙන්න මං හිතන්නේ මම හිතන්නේ ඇහෙන්න දෙයක් තිබුණෙම නෑ වගේ මම කරේ දේ ඔබතුමියට චූටි චූටි තැන් ටිකක් තිබුණා ඒ කුස්තූර ටිකට පුංචි පුංචි පුංචි පුංචි පැච් ඒ පැච් ටික වැහුව එක විතරයි මට මට තේරිලා තිබ්බි මහත්තයා මාලයක් තියෙනවනේ දැන් පබළු මාලයක් හිතන්නකෝ ඒ පබළු මාලේ ඇට දැන් ඇමිනිලා තියෙනවා හැබැයි සමහ එක ඇටයක් දෙකක් තියෙනවා හරියටම මේ අර ගානට ඇවිල්ලා මාලි සම්පූර්ණ වෙන්න දීකක්. එහෙම එහෙම එකක්. ඒ මාලි සම්පූර්ණ කරේ ඔබ තුමා. ඒ කියන්නේ ඒ කියන්නේ මේ අර අන්තිමට කියපු කොටස මං ඒක දවස දවල් රෑ නැතුව මම හිතන මොකක්ද මේක කියලා. දැන් අන්තිමට බාහිරක් තිබ්බෙම නෑ නෑ කියන එකට අර මාලි සම්පූර්ණ වෙන්න එක ඇටයක් ප්‍රධානම මේ ඕන එක ඇටයක් තිබ්බා පබල්ලක්. ඒක දැම්මේ මහත්තයා. ඉතින් මම මහත්තයාට සාදු සාදු කියන්නේ නැතුව වෙන කාට සාදු කියන්නද? මම මහත්තයාට අනයික වාරයක් සාදු සාදු කියනවා. මට මට ඇතුලෙන් තිබ්බා කොටසක් අඩුයි කොටසක් අඩුයි තව කෑල්ලක් පිරෙන්න ඕනි පිරෙන්න ඕනි කියලා එක. මම මහත්තයට කතා කර මහත්තයා තමයි කල්යාණ මිත්‍රයා වෙන්නේ මගේ. කියන්නේ මම මේ මේ ඒ ඇත්තට මේ කොටස මම මේ දවස් ටිකේ මට මා ඒ දැන් මහත්තයට තේරෙන්නේ නැති මේක මේකේ අන කෙනෙක්ට මොනාහරි අඩුවක් දැනෙනකොට ඒක අපි ඒ ධර්මයේ ඒක ඒක විසඳ ගන්න බලනවනේ හරියටම ඒක නින්දෙන් නින්දෙන් හීනෙන් පවා අපිට ඒ දේවල් එනවනේ මේ දැන් අර මට බාහිරයක් හටගත් තිබ්බෙම නෑ කියන එක මට මට හොයාගන්න ඒ කියන්නේ මට ඒක මට දැනගන්න මං හැමතිස්සෙම හිතන මේ සතර මහා ධාතු කතාවක් කියනවනේ ඒකයි මේකයි මොකද්ද මේ එහෙම ගගා මං දවල් රෑ නැතුව මං මාර විදියට හිටියේ පැටලි පැටලි දැන් මට මහත්යාර කිව්වට පස්සේ ටක් ගාලා එකපාරට මේ මට ඒක කියන්න තේරෙන්නේ මගේ මුළු සමස්තෙම නිකන් මාව මාර විදියට මං මාව නිදහස් වුණා වගේ මට හරි සහැල්ලුවක් දැනෙන. සාදු සාදු සාදේ කියන්නේ ඔබතුමියට මේ වෙලාවේ උතන්ට එන්න බොහෝ දිනක් උදව් කරලා තියෙනවා. ওই தත්තේ. ඔව්. ඔබතුමිය ඉදිරිච්ච දවසක අන්න හරි. මම කියන්නේ එක්කෙනෙක් නෙමෙයි මම හැමෝටම කියන්නේ ගුරුවරයෙක් මට නැහැ. හැම කෙනාම මට ගුරුවරයා. ඒ කියන්නේ එක්කෙනෙක් කියලා මට මේ කමටහන් ගන්න හරි දෙම් බණ භාවනා කරන්න හරි මට ගුරුවරයෙක් හිටියේ නෑ මම මේ ළඟදි කාටද අද අද මං මම මම පුපන්දා ඉඳලා මට ආපු හැම කෙනෙම ගුණේ මග්ගඵල ලැබුවා හරි නොදන්න හරි කෙනෙක් කියපු බණ පදයක එක වචනයක් මට ඊළඟ එකට ටර්නින් පොයින්ට් එක වෙලා තියෙනවා ඒකින්ද මට හැමෝම ගුරුවරු ගහක කොලයක් මලක් මේ හැම දෙෙම ගුරුවරු වෙලා මට තියෙන්නේ මට ගුරුවරයෙක් නෑ කියලා කියන්න බෑ කියලා මම කියනවා ඒක. සාදු සාදු සාදු ඒ හැම කියන්නේ තැනම බලන්න ගුරුවරු හිටියේ. හැම තැනම ඔබතුමා ඔබතුමියට ওই ලෝකෙට සකස් වෙච්ච හැම දෙයක්ම ওই ගමන යන සකස් වෙච්ච ඒවා නේද? අහේතුක නෑ නේද? අනිවාර්යෙන්ම. සියල්ල නෑ. හේතුඵලයි නේද? හේතුඵලයි. හරියටම හරි. මම දැන් ওই සමහරුන්ට කියන සමහරු කියනනේ මේ හාමුදුරුවෝ හරිනේ අර හාමුදුරුවෝ හරිනේ මගපලයක් නබන්න නැතුව පොතේ දැනුමින් කියනවා කියලා මම ඒක කිය මම මට ඇතුලෙන් ඒකට පිළිගන්න බෑ. මට හිතෙන්නේ නෑ. ඒ කවුරු හරි කියන නිකන් ධර්ම ලියවිල්ලක් නිකන් කියෙව්වත් ඒ කියවන එකෙන් අපේ ඊළඟ එකට ටර්නින් පොයින්ට් එකක් වෙනවා. ඒක අපි දන්නේ නෑ. හැබැයි එයාගේ ඊළඟ ගමනට අවශ්‍ය කොටස අර අර එක වචනයක් තුලින් එයාට ගන්නවා. ඒක මට තේරිලා තියෙනවා. එතකොට හැමෝම ගුරුවරු අපිට හරියටම හැමෝම කල්යාණ මිත්‍රයෝ මහත්තයා හරියට හරි එහෙනම් බලන්න ඔබතුමියට එහෙනම් මේ ලෝකේ දැන් ඔය හැමෝම හැම සත්පුද්ගලයෙක් ගැන මෙන්නේ මොකද අප්‍රමාණ මිත්‍යා මුදිතා කරුණා උපේක්ෂාව අනුකම්පාවක් ඉන්නේ අනුකම්පාවට එහා ගිය එක මොකද්ද මිත්‍යා මුදිතා කරුණා උපේක්ෂා කියන සතර ප්‍රඥ විහරණයක් නේද පිටට ඔව් මේ කියන්නේ මිනිස්සු අසරණයි කියලා මට හරි දුකයි ඒකම නේද බුදු පියාණන් වහන්සේට දැනුනේ අන්න හරි දැක්ක. කඳුළු වෙනවා මට වෙලාවකට කියන්නේ. අන්තිම අපිට නරක කරන මිනිස්සයා දැක්කත් මට හරි දුකයි. දන්නේ නෑනේ මේ කතාව එයා එහෙම හිතෙන්නේ මට. සාදු සාදු සාදු ඔබතුමිය මහා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඇත්තටම මම ඔබතුමියගේ දේ හරිම දුකයි මට මිනිස්සු ගැන. ඇත්තට මෙතෙන්දි මට තේරුණා. ඒක මහා ආදරයක්. හරියටම හරි. මට තේරුණේ ඔබතුමිය මට දේශනාවක් කරනවා. මම අහන් හිටියා. <laughs> ඒකට මම උත්තර දුන්නා. <laughs> මම කරේ එච්චරයි. ඇත්තමයි මං කරේ ඉච්චරයි නෑ ඒ කියන්නේ නෑ ඔබතුමිය ඔබතුමිය හරි ලස් ඒ කියන්නේ මං මං බොහොම සද්භාවයෙන් ඇත්තටම හරි ඇත්තමයි කිව්වේ ඔබතුමිය හරි ලස්සන දේශනාවක් කරා ඒකට මං උත්තර ටිකක් දුන්නා ඒ උත්තරය ඔබට හේතුවක් වුණා ඔතන යමක් ආයි තරයක් තව තැනක් ගොඩනගන්න අන්න එතනදී ඔබතුමිය මන් දැක්කා මං කරේ ඉච්චරයි ඇත්තමයි ඔබතුමිය හරි ඔබතුමිය හරි දේශනාවක් කරා මම අහගෙන ඉඳලා මගේ අභ්‍යන්තරයට මං හිඳා බහැන් අහන් ඉඳලා මගේ අඩුපාඩු හොයාගෙන අර අන්තිමට දීපු දේවයි මහත්තයා මට දෙයක් දුන්නා මහත්තයාත් මට ඇත්තටම කරේ දේශනාවක් තමයි <laughs> සාදු සාදු සාදු එහෙනම් බලන්න එකිනෙකට ප්‍රත්‍ය ධර්මයන් සිද්ධ වෙන්නේ නේ මේ මහත්තයා මේ ලෝකේ කොච්චර ලස්සන දේවල් තියෙනවා කිව්වත් මේ ධර්මයේ තරම් ලස්සන දෙයක් මට නම් මේ කඳුළුත් වෙනවා මගේ ඇස්වලට. මේ ධර්මයේ තරම් ලස්සන දෙයක් මම දකින්නේ නෑ මහත්තයා. ඒ කියන්නේ අර ගහමහා සාගරයේ ගැඹුරට යන්න යන්න ලස්සන දේවල් දකින්න වගේ මේ ධර්මයේ ගැඹුරට යන්න යන්න සිවුම් වෙන්න වෙන්න මේකේ ලස්සන අනන්තයි අප්‍රමාණයි සහ ගාම්භීරයි ආශ්චර්යයි. ඒ වගේ ආශ්චර්ය ගාම්භීර දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මන් දන්නේ ඒක මිනිසුන්ට ගන්න බෑ. ඒක මහා ලස්සනයි. ඇත්තටම අර ඒ ඒ ඔව් කියන්න කියන්න කියන්න කියන්න. ඕ ඒ ඒ ධර්මයේ තියෙන සැනසීම ඒ ධර්මයෙන් ලබන්න පුළුවන් සතුට මේ පංචේන්ද්‍රයන් පිනවලවත් මොකකින්වත් එහෙම ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊටම්ම මේ ඒ කෙලෙස් සංසිඳුනට පස්සේ බුද්ධත්වය හරි මගඵල හරි අරහත් ඵලය හරි කියන්නේ මට තේරලා තියෙන මේක එක ෆ්‍රීකවෙන්සි එකක් කියලා මේ සමස්ත අන්න හරි ඒක ඒක හරි ඒක තමයි ඒ ඒ මට්ටමට ඒ ඒ ඒ ප්‍රමාණී සැනසීමක් නේ සසෝවාන්නිනුට ඒ ප්‍රමාණයට සැනසීම. අන්න හරි. ඊගාවතනට දෙයක්ම ඩාන්සින් ඔෆ් එනර්ජිස්. මට එක දවසක් ආව වචනයක් ඒක. <laughs> හැම තැනම තියෙන්නේ ශක්තියින්ගේ නර්තනයක් වගේ එකක්. අන්න හරි. ওই ශක්තියින්ගේ නර්තනයේ උපරිම තියෙන තැන තමයි ලෝකය. ශක්තියින්ගේ නර්තනය සියුම් වෙලා අඩු වෙලා අඩු වෙලා යනකොට අවකාශයත් එක්ක එතන තමයි නිවන. සම්පූර්ණම ඒක නැති වෙච්චම තැන තමයි නිවන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවානේ මහත්තයා නිවන කියලා වෙනම පරමාර්ථ ධර්මයක් තියෙනවා කියලා. ධර්මතාවයක් තිබෙන බව. ඒ කියන්නේ එතන ඒ කියන්නේ එතන එතන එතන තමයි නිච්ච සුඛාත්ත කියන ස්වභාවය. එතන චලනයක් නැහැ. එතන කම්පනයක් නැහැ. එහෙනම් එතන පටවි පනවන්න පුළුවන්. දැයි සතර මහා භූතයන්ගේ ස්වභාවය මොකද්ද? චලනයක් නේද? කම්පනයක් නේද? විපරිණාමයක් නේද? අනිත් ස්වභාවයකටපත් වෙනවා කියන්නේම චලිතයක්. එහෙනම් බලන්න එතනින් මිදිච්ච තැන නිශ්චිතත්ස. ආන ඒ ධාතුන් බෙදලා බෙදලා බොක්කකටවත් අහු වෙන්නේ නැති අවසාන චලිතයක් නැති අවසාන ශක්ති ස්වභාවය. අන්න නිවන කියන්නේ හරියටම හරි. ඒ චලිතයේ තියෙනකන් තමයි මේ ඔක්කොම නැටුම් ටික. ඔක්කොම මේවා වෙන්නේ. අර නැටුම් ඔක්කොම එන්න එන්න අඩු වෙලා යනවා. අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා අන්තිමට අර බෙරෙත් බෙරේ පළුවත් ඉවරයි නටපු නැටමකුත් නෑ දෙරේ පළුවකුත් නෑ අන්න බලන්න වෙච්ච දේ නේද අන්න ඒ වගේ කතාවක් හොඳයි හොඳයි හරි සත්‍යයි නිස්සජීවෝ අන්න ඒක ඒක ඒක තමයි ඒක ඇත්ත නේද මහත්තයා හරියට හරි නිස්සත්ත්ව නිස්ජීවෝ ශුන්‍යෝ කියන්නේ උතන්ට තමයි හරියටම ඒ කියන්නේ එතන සත්පුද්ගල භාවයක් පණවන්න බෑනේ එන එතන ජීවියෙක් නෑනේ එන සතෙක් නෑ ජීවියෙක් නෑ එතන තියෙන්නේ මොකද්ද ශුන්‍ය ස්වභාවයක් ඒ ශුන්‍ය ස්වභාවය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ අනිච්ච කියන ස්වභාවයටමපත් වෙලා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ අනිච්ච සංඥාව කියන තැන ඒක කියන්න පුළුවන්ද? ඒ කියන්නේ එතන ඒ ඒ ඒ සංඥාව තුල ඉන්නකොට ඉන්නේ මොකද්ද? නිච්ච තැනක ඉන්නේ. ආ ඒකේ අත්දැකීම ලියන්න බෑ. අත්දැකීමක් කියන්න බෑ. අන්න ඒකයි. ඔය කියන ඔය කියන වචන වලින් කියන්න බෑ මාත්‍ය ඒක. අන්න හරි. ඒක ඒක අත්දැකීමක්. ඒක අත්දැකීමක්. ඒක අත්දැකීමක්. ඒක වචන වලින් කියන්න මේ ලෝකේ වචන නෑ. වචන නෑ. ඒක මේ කොළ මේ 31 ලෝක දාතු රයිති එකක් නෙමෙයි මේ කතන්දරේ. නෙමෙයි. එන ඒක මේක ඇතුලේ නෑ. හිර වෙනවා. අන්න හරි. ඒක කියා ගන්න බැරුව හිර වෙනවා. ඒක කියන්න ගියොත් වෙන එකක් කියන්නේ. ඒක ඒක නෙමෙයි. අපි ඒ ගැන කියනවා නම් බොරුවක් කියන්නේ. බොරුවක් කියන්නේ. ඒක නෙමෙයි කියන්නේ. ඒක කියන්න බෑ. ඒක අත්දැකීමක් හරියට හරි. මහත්තයා නිකන් ඉන්නකොට අපි નિરાයාසයෙන් හුස්මත් එක්ක ඔහේ දැනීමක් එක්ක ඔටෝමැටිකලි ඉඳ වෙනවා. අන්න හරි. හරියට හරි. ඒ කියන්නේ ඒ කියන්නේ පොත කියවන්න ගන්නකොට තමයි වචන ටික ඉන්නේ. ආයි වහල කියවල ඉවරනහම හිස් පොතක් නේ. <laughs> හරි නේද? හිස් පොතක් ගන්නවා කියවන්න ගන්නකොට වචන ටික එනවා. කියවල ඉවරනකොට හිස් පොතක් නේ. හරියට හරි. හරි හොඳයි. ඔබතුමිය ඉතා හරීම ප්‍රඥාවන්තයි. ඔබතුමියට මට කියන්න දෙයක් නැහැ. ඔබතුමිය ලස්සනට යමක් නැහැ. ඔබතුමිය ලස්සනට යමක් ගොඩනගාගෙන ගියා. පුංචි කුස්තූර දෙක තුනක් මම දැක්කා. අන්නේ කුස්තූර දෙක තුන මම වැහුවා. ඔබතුමිය කිව්ව ඇටේ තමයි ඒක. එක පබළු ඇටයක් අඩු වෙලා තිබුණා නේද? අන්නේ තමයි ඒක. අන්නේ පබළු ඇටේ තමයි ඒක. ඒක ඔබතුමියට පොඩ්ඩක් මිස් වෙලා තිබුණා. මම ඒක සකස් කරා. එච්චරයි. එච්චරයි කරේ. අදවදල මම සැහැල්ලුවක් දැනෙනවා. සාදු සාදු සාදු සාදු. අල්ලගන්නේ නැති ස්වභාවයක් ඒක මම හරියටම හරි. මේ ලෝකෙ මිනිස්සු මේ ලෝකෙ මිනිස්සු ඒ තැනදීම ලබන්නේ. ඔක දැනිච්ච කෙනෙක් අර කොහොම අතෑරිලම නේද එතකොට තියෙන්නේ බලන්න. ඒ කියන්නේ අර ඕකත් එක්ක ඔය හරි සැහැල්ලුවක් කියනවනේ මහත් ඒ සැහැල්ලුවට හේතුවක් නැහැ. මේ ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි මනසේ ගින්න නිවිච්ච හේතුව. ඔව්. ඒ කියන්නේ ආසාවෙන් අල්ලගත්ත එකකින් එන සතුටක් නෙවෙයි. මට නිකන් මට ඕන එකක්. ඒ ඒ ඒ සතුට කියන්නේ මොකක්ද නේද? මනසේ ගින්න නිවිච්ච සතුට. මනසේ නිවීමමයි නිවීම කියන්නේ. නිවන කියන්නේ. ඔතනමයි. එහෙමයි එහෙමයි. යා ඔය නිවුනේ මනස. ඔය ඔය සම්පූර්ණයෙන්ම එළිය වුනේ මනස. අඳුර දුර වෙලා මනස මනස එළිය වෙච්ච තැන තමයි ආලෝක උදපාදි වෙච්ච තැන. බයක් සැක කිසිම දෙයක් නැහැ. ආන්න හරි සාදි සාදි සාදි. හරීම මට හරි සතුටක් දැනුනේ මොකද අද ලොකු ධර්ම දානයක් දීලා ඉන්න වෙලාවක ඔබතුමිය කතා කරේ. ඉතින් ඒකේ බලන්නේ ධර්මයේ ආනිසංශය මට මේ මොහොතේම ලැබුණා. විදිච්ච ධම්ම වේදනීය විදියටම අරිය ශ්‍රාවිකාවක් මුණ ගැහුණා. ඒක ආශ්චර්යයක්. මේ අద్భుත ධහම තුල ආශ්චර්යමත් අద్భుත දේවල්ම තමයි සිද්ධ වෙන්නේ. ඒ ආශ්චර්ය මේ මොහොතේම සිද්ධ වුණා. ඒකට සාක්ෂි තියෙනවා. ඇත්තටම මේ ධර්මයේ තරම් ආශ්චර්යයක් කොහෙවත් නැහැ. සාදු සාදු සාදු. හොඳමයි. ඉතින් ඔබතුමිය අර නෙළුම් කොලේ දිය දිගුව රඳන්නේ නැහැ වගේ තමයි දැන්. ඒක නිකන් හරියට හරියට අන්න හරි. හරිට හරි. ඒ බලන්න වතුරේකට යාන්තම් උඩින් තිබුණාට වතුරේ ගෑවෙන්නෙත් නෑ නේද? ගෑවෙන්නේ නෑ. තියපත අන්න බලන්න. ඒක මඩ ගෑ මල් දැන් නිලුම් මල එනවා. මඩ ඇතුලේ නේ දෙන්නේ. ඔය පොහොට්ටු එන්නේ. ඒ ඇවිල්ලා වතුර ඇතුලෙන් ඇවිල්ලා බලන්න මඩිනුත් නිදිලා වතුරිනුත් නිදිලා උඩට වෙලා එයා ලෙලි දිදි ඉන්නව නේද? අර එකකවත් ගැටෙන්නේ ඇලෙන්නේ නැතුව නේද? අපි මේවා මේ විදිහට දේශනා කරනකොට බලන්න කොච්චරක් මිනිස්සු ගැටෙනවද කියලා මේවත් එක්ක. එතකොට අපිට පේනවා නේද නිය පිටටවත් ආපු නැති කට්ටිය කියලා ඒක. සමහරක් අය නිය පිටට ඇවිල්ලා වැටිලා යනවා නේ. ආයි පොළොවටම නේද? එතකොට බලන්න ඔබතුමියට දැන් මේ ධර්මයේ මේ මේ ආශ්චර්යමත් ධර්මයේ තුල ඔබතුමියට මේ ධර්මයේ හම්බ වෙලා ඔබතුමිය ඒක සකස් වෙනකොට ඔබතුමී මේකේ නිදහස් වෙලා යන තැනකට එන්න එනකොට බලන අර කට්ටිය කොහාටද යන්නේ කියලා. ඇයි ඒ කට්ටිය දැන් අපිට දැඟිල්ල දික් කරන්නේ? ද බුදු පියාණන් වහන්සේටද හොඳට බල ඒගැන බුදුරජාණන් වහන්සේටමයි විරුද්ධ වෙන ඒකත් ඒකවත් දන්නේ නෑනේද ඒකවත් දන්නේ නති අපි ලෝක දිහා දැකලා ඒ අය ගැන අප්‍රමාණ මෙත්තා මුදිතා කරුණා පතුරුණ ඇරෙන වෙන කරන්න දෙයක් තියෙනවද නෝනා එහෙනම් අපිට තියෙන්නේ කඩු දුණු අරගෙන යන්නද යුද්ධෙට නැත්තම් බුදු පියාණන් වහන්සේ වගේ සතර බ්‍රහ්ම විහරණයෙන් ඒ දිහා බලලා එයාටත් මේ ඇහැ පෑදෙන්න කියලා අපේ තියෙන පින් ටික අපේ තියෙන පුණ්‍ය කුසල් ටික අනුමෝදන් කරන එක නේද? කුසල් ටික අනුමෝදන් කරන එක විතරයි. එහෙනම් අපි දෙන්න දැන් එකතු වෙලා අපි දෙන්න මේ සංසාරේ යම් පුණ්‍ය කුසලයක් කරලා තියෙනවා මේ මොහොත වෙනකම්. ඒ ඔක්කොම ටික අපි අනුමෝදන් කරමු ඒගොල්ලන්ටත් මේ මේ ආර්ය ඇරෙන්න කියලා. එහෙනම් අපි දෙන්න ඒක කරමු දැන්. නේද? අපි එහෙනම් හැමෝටම මේ ආර්යය හැරෙන්න කියලා අපි කරලා තියෙන හැම පුණ්‍ය කුසලයක්ම අංශු මාත්‍රයක වෙන්න පුළුවන්. ඒ සියලු පුණ්‍ය කුසල ඒ සියලු දෙනාටම අපි අනුමෝදන් කරමු. එහෙමයි. මම තන් අනන්ත දන්සර පටන් මේ මොහොත දක්වා මා රැස් කරපු දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥාවෙන් රැස් කරගත් සියලුම කුසල් මේ අනන්ත ලෝක සත්වයා සක්වල මුතුරා මේ විශ්වය පුරා වාසය කරනවා. සියලු මාසල වූ අනන්ත සත්වයන්ට වහවහ මම භවයකදීම නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහාම මේ කුසලම කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් කරමි අනුමෝදන්ම වේවා සාදු සාදු සාදු තරීතර දානය හොඳයි. ඔබතුමියට පුළුවන් නම් අනිච්ච සංඥාවත් මොහොතක් හරි වඩලා තව පොඩ්ඩක් ඒකත් ඒ අයට මොහොතක් කරන්න. හොඳමයි. හොඳමයි. එහෙනම් ඔබතුමියට හොඳයි. ඔබතුමාට අප්‍රමාණ කුසල ඔබතුමියට තියෙන තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.